ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිත සංගීතය වෙනුවෙන් සම්මාන පිටීමක් පැවැත්වීම මම හිතන්නේ අද ඊටාම වැදගත් වෙනවා. මොකද සංගීතයට ප්‍රමිතියක් නැති වෙගෙන යනවාදෝ කියලා අපිට සැකසංකා මතුවී තිබෙන නිසා. මොකද සංගීතය යනුවෙන් ඊටාම වාණිජ පරමාර්ථ ඇතිව කරන සංගීත ආදී නිසා අපේ රටේ රසිකයන්ගේ සංගීත රසාස්වාදන ශක්තිය ඉතා වේගයෙන් ශීඝ්‍රයෙන් පිරිහි යන බවක් තමයි අපට දකින්නට තියෙන්නේ. ඊට හොඳ ලකුණක් තමයි අපේ වර්තමාන પરම්පරාව පැරණි ඊටාම ඉහළ ප්‍රමිතියක පවතින ගීත රස විඳින්නට නොදන්නාකම. මේ නිසා අපි හිතනවා අද වගේ කාලයක රාජ්‍ය සංගීත උත්සවයක් පවත්වලා සංගීතයට වටිනා මෙහෙවරක් කළ අයට උපහාර දැක්වීමෙන් ගරුසරු දැක්වීමෙන් ඔවුන් දිරිමත් කිරීම මම හිතන්නේ වැදගත් වෙනවා. මොකද එහෙම නැත්නම් මේ සංගීතය පිළිබඳ කිසියම් ප්‍රමිතියක් පවත්වාගෙන යන්නට අපිට බැරි වෙන නිසා. තව සංගීතවේදියෙක් තමයි අපේ දේශීය සංගීතයට අමිල මෙහෙවරක් කළ ෂෙල්ටන් ප්‍රේමරත්න. ෂෙල්ටන් ප්‍රේමරත්නත් සංගීත පරපුරකින් පැවතෙන කෙනෙක්. මේ නිසා සංගීතයේ උරුමයක් මෙවැනි අයට තිබෙනවා. මේ නිසා මේ පාරම්පරික සංගීතයේ ප්‍රභාව ඔවුන්ගේ නිර්මාණවලත් අපිට දකින්නට පුළුවන්. මේ නිසා සැබවින්ම මේ ලකුණ සහිත ගීත වර්තමාන પરම්පරාවට අසන්නට සැලැස්වීම අපේ යුතුයකමක් හැටියට අපි සැලකනවා. මොකද ඒවා අසන්නට නොදී අපි ඔවුන්ට චෝදනා කිරීම මේවා ගැන හොයන්නේ මේවා ගැන දන්නේ මේවා රස විඳින්නේ කියන චෝදනාව නැගීම මේ තරම් සාධාරණ නොවන නිසා. ෂෙල්ඩන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වෙනිදා ජේ සාද්‍රිස් සිල්වා එහෙම නැත්නම් අපි කවුරුත් ගන්න සාද්‍රිස් මාස්ටර්ගේ දරුවන් පස් දෙනාගෙන් එක අයෙකු වශයෙන් තමයි උපදලවන්නේ. බැලවත්තේ වෛශාඛ විද්‍යාලයටත් කිතුණු ලදරු පාසලෙන් ඇතුළත් වෙන ෂෙල්ටන් පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්‍රයේ උනන්දුවක් දක්වනවා. මොකද සිය පියාගෙන් සංගීතය පිළිබඳ අත්පොත් ලැබීම නිසා. මොහු ಭಾರತයේදක සංගීතය හදාරා නැහැ. නමුත් සංගීතඥයෙකු හැටියට ඔහුගේ හැකියාව ಭಾರತයට ගොස් හෝ වෙනත් දේශ දේශාන්තරයකට ගොස් සංගීතය හදාරා පැමිණි කෙනෙකුගේ තරමට විශිෂ්ට බවට මම හිතන්නේ සංගීතය ගැන දන්නා බොහෝ දෙනෙක් සාක්ෂි දරනවා. මේ නිසා අද කල්පනා කරා අපි ඔහු පිළිබඳව ඔහුගේ ගායන හැකියාව වගේම ඔහුගේ සංගීත නිර්මාණ හැකියාව පිළිබඳව අපේ ජනරන්ජනගේ රසිකයින්ට මතක් කර දෙන්න අපි කල්පනා කළා. අපි මුලින්ම තෝරගත්ත ඔහු විසින් ගායනා කරන ලද ගීතයක්. ටිකක් අමුතු හඬක් අමුතු නාදමාලාවක් තියෙන නිසා අපි ඔහු ගායනා කළ ගීතයකින්ම මේ වැඩසටහන ආරම්භ කරන්න හිතුවා. ඕගලානේ අපි උපන්නේ අපි උපන්නේ ඕගානා පොකුණට හරි ගායනයේත් වාදනයේත් තනු නිර්මාණයට වගේම සංගීත සංයෝජනයටත් ඔහු අති විශිෂ්ට පුද්ගලයෙකු හැටියට තමයි අප දකින්නේ. ඔහුගේ බටහිර සංගීතාරත් පෙරදිග සංගීතාරත් මුසු කිරීමේ පුදුම හැකියාවක් ඔහුට තියෙනවා ඔහුගේ නිර්මාණ සලකලා බලනකොට. විශාරද අරවින්ද ඔබ මේ සංගීත පරපුර පිළිබඳ අවබෝධයක් වගේම ඔවුන්ගේ සංගීත කාර්ය පිළිබඳවත් අවබෝධයක් ලොකු නිරීක්ෂණයක් තිබෙන කෙනෙක්. කොහොමද දකින්නේ මේ ගීතය සහ ෂෙල්ටන් ප්‍රේමරත්න කියන සංගීතවේදියා? ඔව් මේ ගැමි ගායනා විදිහට ඒ තනුව නිර්මාණය වෙලා තිබුණේ. නමුත් අර ඔබ කිව්වා වගේ අපරදිග සංකල්ප ගත් මිශ්‍ර කරගෙන තිබුණා. විශේෂයෙන්ම සංගීත භාණ්ඩ වාදනයේ කටහඬ ඒ මිශ්‍ර කිරීම අනිත් එක මේ ඉන්ටර්ලූඩ්ස් වගේ ඒවා ඇතුල් කිරීමේදී ටිකක් ජනප්‍රිය පැත්තට යොමු කරලා අර ජනගීතවල තියෙන ඒකාකාරී බව නැති කරලා අලුත්ම අපූර්ව නිර්මාණයක් තමයි දෙන්නේ. බොහෝ සංගීතවේදීන්ට Tamanගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට ලැබෙන අවස්ථා හිඟයි. ඒ නිසා වුන් ගීතයක් දෙකක් නිර්මාණය කරනවා එහෙම නැත්නම් වුන් කුඩෙක් වාදනයට පමණක් සීමා වෙලා ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරගන්න එලි දක්වන්නට අවස්ථාවක් නැති වෙනවා. හැබැයි ෂෙල්ටන් ප්‍රේමරත්න කියන සංගීතවේදියාට චිත්‍රපට සංගීත නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනවා. වේදිකා නාට්‍ය වල සංගීත නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනවා. මුද්‍රා නාට්‍ය වල සංගීත නිර්මාණය කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔහු තනු නිර්මාණය කරනවා, සංගීතය රචනා කරනවා, වාදනය කරනවා, ඒ වගේම ගායනා කරනවා. ටිකක් කේමදාස් මාස්ටර්ගේ ඒ මාර්ගයේ ගිය කෙනෙක් වගේ ඔව් එහෙම කියන්නත් පුළුවන්. හැබැයි හේමදාස් මාස්ටර් කිසිම දවසක ගීයක් ගායනා කරේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඊට වඩා අර ඒ ගායන හැකියාවත් මේ ශෙල්ඩන් ප්‍රේමරත්නයන්ට එකතු වෙනවා. දැන් ඔහු සංගීතය නිර්මාණය කළ ඉතාම විශිෂ්ට මුද්‍රා නාට්‍යයක් හැටියට මට මතක් වෙන්නේ ප්‍රේම කුමාරයන් එපිටවෙලගේ පරවිය මුද්‍රා නාට්‍යය. ඒ පරවිය සාම අස්න ඇමරිකාවට රැගෙන යෑමේ පුවත තමයි තියෙන්නේ. මේ ගමනේ පරිවිදේනුවක් සාම අස්නත් ඇගෙන ඇමරිකාව බලා යනවා. මේ යන අතරතුර මේ ගම අර අපේ පැරණි සංදේශ කාව්‍යවල එනවා වගේම මේ ගමන් විස්තරය තමයි මේකේ නිරූපණය වෙන්නේ. මෙහිදී හරිසෙන් අහුබුදුගේ පිටපතට සංගීතය නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබෙන්නේ අපේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ට. ඔහුට විවිධ අත්හදා බැලීම් කරන්නට මෙතෙන්ට අවස්ථාව ලැබෙනවා. මට හොඳට මතකයි අප්‍රිකාවේ ඉහළින් චීනයේ ඉහලින් ඉගිලී යනකොට මේ පරිවිදි එනවා. ඇහෙන්නේ අපට චීනය උඩින් යනකොට චීන භාෂාවෙන් ලියු ගීතයක් තමයි අපිට ඇහෙන්නේ. හැබැයි චීන බසින් නෙවෙයි ඒක ලියලා දෙන්නේ සිංහල බසින්. හැබැයි චීන බසට අනුරූප වන නාද උච්චාරණ සහිතව තමයි මේ ගීතේ රචනා වෙන්නේ. දැන් අප්‍රිකාව උඩින් යනකොට අප්‍රිකානු භාෂාවේ ආවේනික නාදවලට ගැළපෙන සිංහල වචන පාවිච්චි කරනවා. දැන් මම මතකයි අප්‍රිකාව ඉහළින් යනකොට මේ ගීතේ ගායනා වෙන්නේ රොත්තවරෝ රොත්තවරෝ නැගිට රොත්තම නැගිටවරෝ කියලා. අප්‍රිකානු භාෂාවේ මූලික ලක්ෂණ මේ ගීතේ සිංහල පදවලේ තියෙනවා. දැන් මේ චීනය මතින් පියාසර කරනකොට ඇහෙන ගීතය චීන බසින් ලියපු ගීතයක් හැටියට අපිට ඇහෙන්නේ. හැබැයි සිංහල භාෂාවෙන් ලියලා තියෙන්නේ. ශුන්‍යත් සෙන්තුම් මාවෝ සේතුම් කියලා එක තැනගෙනවා. ඊළඟට සිකියන් යන් සිකියන් ගම් දැන් මේ වගේ යෙදුම් එක්ක ආරිසේ නහුබුදුගේ විශිෂ්ටම ගීත රචනා තියෙනවා වගේම මම හිතනවා ෂෙල්ටන් ප්‍රේමරත්නගේ විශිෂ්ටතම සංගීත රචනාත් මේ පළවිය බුද්ධා නාට්‍යයට ඇතුළත් වී තිබෙනවා කියලා. අභාග්‍යයකට අද අපිට තැටි කබඩාවෙන් මේ ගීතය තෝරා ගන්නට අවස්ථාව සැලසුනේ නැහැ. අපි ඔබේ මතකය පමණක් අවදි කරනවා ඒ පිළිබඳව. අපි තවත් ගීතයක් තෝරගත්තා. ඩෝල්ටන් අලිස් රචනා කළ ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය නිර්මාණය කළා ගායනා කරපු අහන්න මොකද ෂෙල්ටන් ප්‍රේමරත්න ගායනා කළ ගීත අහන්නත් ලැබෙන්නේ ඊටාම විරල වශයෙන්. ඒ නිසා අහන්න තවත් ගීතයක් ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය නිර්මාණය කළ ගායනා කළා. තවන් සමරේ කලාකරුවෙකු මහා පොළොවේ මම මෙතේ කලා කරුවෙකු වී උපන්නේ මහා පොළොවේ මම මෙතේ ඔබේ දෙසවන් ලෙවන් දෙසවන් සනසවන් සරණයි සදා මధుරතම කල්පනා කලකා නවයෝන් ජීවන මාගයන ගීතඟුණ නේද අමතක කරන්නේ මధుරතම කල්පනා කළා නවයෝ ජීවන දිලින් මාගයන ගීතන උනාවේ ඔබේ ටෝල්ටන් නලුස්ගේ පදමාලාවක් ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතවත් කර ගායනා කළා. මේ ගීතය කලාකරුවෙකු ලෝකය සනසන්නට මෙලොව පහළ වුණාය කියලා තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. විශාරද අරවින්ද මේ ගීතයේ කුමන හැඩයක්ද ඔබ දකින්නේ? දැන් ෂෙල්ටන් ප්‍රේමරත්න හොඳ උරුමයක් තියෙන තිබිච්ච කෙනෙක් නේ. මට මතකයි මෙතුමගේ පියා පවා සාදරිස් මාස්ටර්. මගේ පියා වින්සන් සෝම්පාල එතුමාගේ ගුරුවරයා සාදෘෂ් මාස්ටර් මේ ෂෙල්ටන් ප්‍රේමරත්න පුතා <laughs> හොඳ උරුමයක් සාහසී සංගීතයේ මට මතකයි හොඳ ශිල්පිනා වාදකයෙක් ෂෙල්ටන් ප්‍රේමරත්න තාත්තා වගේම සාත්‍රිස් මාස්ටර් වගේම. ඉතින් මේ ගෙනාපු උරුමය මම එකපාරට බලා කලින් සින්දුවේදී මට තේරුණේ මේක නැති වෙලා ගිහිල්ලා කියලා. නමුත් මේ සින්දුවේදී බලනකොට ඒ උරුමය තියෙනවා රාගයක ඡායාවක් තියෙනවා ඒ ඔක්කොම සහිතව අපූර්ව නිර්මාණිකුත් තිබුණා. ඔව් ෂෙල්ටන් ප්‍රේමරත්නට මම කිව්වා ඊටාම විශාල අවස්ථාවක් ඉඩක් ලැබුණා කියලා ඔහුගේ දස්කම් පාන්නේ. ඔබ මේ ගීත ඛණ්ඩයට අහලා හිතන්න මේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ නිර්මාණයක් බව ඔබ දැන සිටියාද කියලා. වැල් පාලමේ ගීතය. හෙළ ගැඹුරුයි පුතලු බලන් හෙළවෙනකොට ගල්පාලම දැස පියන් දිමනොබලන් අපට පුතේ මගක් නැති මේ මග මිස යමං පුතේ අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ බලයි මූණ උඹේ උඹව රකී අමං පුතේ දෙවියෝ බලයි මූණ උඹේ උඹව රකී යමන් පුතේ දෙයන්ට ඔප්පෙච්චයි ඥානයකට උනා අපරාධ මං යාඥා කළේ මං උන්නම වැඩේ කියලා ඥානෙත් එහෙම කියද නම් එක්ක මේ පැත්තේ නැගිය හැපෙත්තට ආයේ ඒගොල්ලෝ වෙනවා පාලනේ. සක්ක තීරුවා මේක උඹේ නැද්ද? ඔබ කී වතාවක් නරඹා තිබෙනවද හෙන්රි ජයසේනයන්ගේ හුණු වටේ කතාව. බර්ටෝල් බ්‍රිස්වියේ කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍ය සිංහලට අනුවර්තනය කරලා හෙන්රි ජයසේන නිර්මාණය කරා. මම හිතන්නේ අපේ සිංහල නාට්‍ය සංගීතයේ කිසියම් විදියක වෙනසක් ඇති කරා කියලා මේ හුණුවටේ කතාවේ සංගීතය. විශාරද අරවින්ද ඔබ දකින්නේ කොහොමද? ඔබත් නාට්‍ය සංගීතය නිර්මාණය කළ කෙනෙක් හැටියට. ඔව්. බටහිර කියනවා මේ සෝන් කියලා එක වර්ගයක් අනිත් එක රෙසිටටිව්. මට ඒකට සිංහල වචනයක් දෙන්න බෑ මම කියන්නේ කතන ගීත කියලා. ඒ කියන්නේ කතා කරන භාෂාවේ ව්‍යවහාරයට සමානයි. අර මේ ගීතයක් වගේ ඉහළ පහළ යන ස්වරක් නැහැ. <laughs> ඒ අතරමැද. ඒ අතරමැද තත්ත්වය. රෙසිටටිව් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ හුඟක් ඔය බටහිර නාට්‍යවල තියෙනවා. ඉතින් මට වඩාම මේ මේක හුරු වෙන්නේ ප්‍රේමතෝ ජාතිසෝකෝ නාට්‍යෙත් මම මේක භාවිතා කළා. ඉතින් ඒ කොහොම හරි මේක හොඳ අත්හදා බැලීමක් මේ හෙන්රි ජයසේනගේ වගේම ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත නිර්මාපකයාගේ. ඔහුගේ නාට්‍ය ගීතයක් අපි ඉදිරිපත් කරේ ශිල්ටන් ප්‍රේමරත්න චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කරා ගීත නිර්මාණය කළා නමුත් අපේ තියෙන ඉඩකඩ අනුව අපිට එක නියෝජනයක් පමණයි ඉදිරිපත් කරන්න පුළුවන් ගැහණු ගැට චිත්‍රපටයට 1959 දී නිර්මාණය වුණේ ශිල්ටන් ප්‍රේමරත්න නිර්මාණය කරපු ඊටාම කංකලු ගීතමාලාවෙන් ගීතයක් අපි තෝරගත්තා මොහිදින් බෙග් ගායනා කරන්නේ සිසිල් කුමාර මාණිකාරච්චිගේ පද රචනයක් ගැහණුගත චිත්‍රපටයේට ඒ ගීතය සංගීත නිර්මාණය කරේ ශිල්පී ප්‍රේමරත්න ගායනා කරේ මොහිදින් බෙන් විශාරදාරවින්ද ඔබ කොහොමද දකින්නේ මේ ගීතය ටිකක් ග්‍රැමෆෝන් ගීතවල ආහාර තියෙනවා නේද ඒ වගේම අර අපි කතා කරපු අර එතුමාගේ අර මේ සංගීත උරුමය හොඳට පෙන්눔 කරන නිර්මාණයක් ඔව් අද අපි වෑයම් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත වේදිකාවේ ගී කිහිපයක් ඔබ හමුවේ තබා ඔහුගේ නිර්මාණ හැකියාව පිළිබඳ කිසියම් අවබෝධයක් ඇති කරගන්න. විශාරද අරවින්දයන් සමග ලබන සතියේත් අපි හමු වෙමු. ජනරංජන ගී මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද නිෂ්පාදනය සුරිකා පෙරේරා